විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. අපි සීලය වඩාත්ම පිරිසිදු වෙන ආකාරය දේශනා කළා. ඒ වගේම සිතේ වඩාත්ම පිරිසිදු පිරිසිදු වෙන ආකාරය දේශනා කළා. ඒ චිත විසුද්ධිය. දිට්ඨි විසුද්ධියෙන් දේශනා ගණනාවක් තුළින් ඒ දිට්ඨිය විසුද්ධි කරගන්න ආකාරය වඩාත්ම පිරිසිදු කරගන්න ආකාරය පැහැදිලි කරගෙන එනවා අදත් ඒ ditthi විසුද්ධිය පිළිබඳවමයි දේශනාව. ditthi විසුද්ධි කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා නාම රූප වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාණය. නාම රූප පිළිබඳව පිරිසිදුව දැනගන්නා උනුවන. ස්කන්ධ වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. ස්කන්ධ පහයි රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. ස්කන්ධ පහ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගන්නට ඕනි. ආයතන 12ක් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කර ගන්නට ඕනි. ඒ පිළිබඳව විවිධ දේශනා පසුගිය දේශනා තුල තියෙනවා. අධ්‍යාත්මික ආයතන 6ක්, බාහිර ආයතන 6ක්. එකතු වෙලා මොනවද කරන්න කියන ආකාරය පැහැදිලි කරා පසුගිය දේශනා තුළ. ඒ ආයතන පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්නට ඕනි. ධාතු පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගන්නට ඕනි. ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඒවා පැහැදිලි කරා පසුගිය දේශනාවල. සාස්වත උච්ඡේද දිට්ටි මෙන්න මේ දෙක ගලවන්න ඕනි. දිට්ටි විසුද්ධිය. එතකොට සාස්වත දිට්ඨියත් උච්ඡේද දිට්ඨියත් ගලවන්න මොෝනි දිට්ඨිය විසුද්ධි වෙන්න. දිට්ඨි කියන්නේ දකිනවා, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව දකිනවා. පසුගිය දේශනා කීපයකම උච්ඡේද දිට්ඨිය පිළිබඳව ඒ අවබෝධ කරගන්න ආකාරය. ඒක අයින් කරගන්න ආකාරය පැහැදිලි කරා. අද දේශනා කරන්නේ සාස්වත දිට්ඨි පිළිබඳව. සාස්වත දිට්ඨි 18ක් තියෙනවා. සාස්වත කියන්නේ භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්නවා. පුනරුත්පත්ති කතාවක් බෞද්ධ දර්ශනය තුල උගන්වන්නේ. පුනර්භවයක්. නැවත භවයක්. කර්ම භව, උප්පත්ති භව. නැවත භවයක් ගැනයි තථාගතයන් වහන්සේ දේශනා කරන පුනරුත්පත්ති කතාවන්නේ. පුනරුත්පත්ති කියවත් නැවත ඉපදීමක්. නැවත ඉපදීමක් ගැන කතා කරන්නේ කර්ම නිසා උප්පත්ති භවයක් ඇති වෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඔය සාස්වත දිට්ටි උච්ඡේද දිට්ටි කියන ඒ දිට්ටි දෙක තුල දිට්ටි 62ක් තියෙනවා. උච්ඡේද දිට්ටිය පිළිබඳව 44ක් සාස්වත දිට්ටි පිළිබඳව 18ක්. ඔය 62ම බිඳෙන පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදයෙන් 62ම බිඳෙනවා. එනිසා අපි නිවැරදිව අවබෝධ කරගත යුතු දහම පටිච්චසමුප්පාද ධර්මයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෝ ධම්මං පස්සති සෝමං පස්සති. සෝමං පස්සති සෝ පටිච්ච සමුප්පාද ධම්මේ පස්සති සෝමං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනවද? එයා මාව දකිනවා. ඒ තුළින් තමයි තථාගතයන් වහන්සේගේ න්‍යාය හැමත් හේතුඵල ධම ඉදිරිපත් කළේ. එහෙනම් අද දේශනා කරන්නේ සාස්වත දිටි. එතකොට සාස්වත දිටි කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. තථාගතයන් වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකක් නැහැ. භවයෙන් භවයට යන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සාස්වත දිට්ඨිය නැති කර ගන්න නම් උපාද ටితి භංග අහලා තියෙන වචන තුනක්. උපාද කියන්නේ හට ගන්නවා. තితి කියන්නේ ශණයක් පවතිනවා. භංග විනාශ වෙනවා. උපාද තితి භංග වශයෙන් අලුතෙන් අලුතෙන්ම නාම රූප දෙක සකස් වෙන බව අවබෝධ කරගත්තොත් සාස්වත දිට්ඨිය දුර වෙනවා. පසුගිය දේශනාවල දේශනා කළා හේතුඵල ධර්මයට අනුව සිතේ පැවැත්ම නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් උච්ඡේද දිට්ඨිය දිර වෙන දුර වෙන ආකාරය. හේතුඵල ධර්මයන්ට අනුව සිතේ නොකැඩී නොසිඳී පවතිනවා. අතීතයෙන් වර්තමාන භවයට වර්තමාන භවයෙන් අනාගත භවයට. යাদি වශයෙන් ඒ සිතේ නොකැඩී නොසිඳී පවතිනවද? ඒක අවබෝධද? උච්ඡේද දිට්ටි දුර වෙනවා. ඊගාව භවයක් නැහැ කියන දිට්ටිය දුර වෙනවා. සාස්වත දිට්ටි කියන්නේ භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්නවා. වැරදි. ඒක නැති කරගන්න නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදිනවා නාම ධර්ම ඒ උපාද ටිති භංග වශයෙන් අලුතෙන් අලුතෙන්ම නාම රූප උපදින බව දැනගත්තොත් දැකගත්තොත් සාස්වත දිට්ඨිය දුර වෙනවා මේක ඊ타ත්ම සියොම්ම පැහැදිලි කරනවා හොඳට තේරුම් ගන්න මොකද පියවර තුනයි තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරන්න. සීලයක පිහිටියා. එකඟ සිතින් බණහන්ට. එච්චරයි. ප්‍රඥාව වැඩි. එකඟ සිතට කිව්ව සමාධි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමන් වැටිලා කියලා ආයි හොයන්න යන්න ඕනේ වැටිලාමයි තියෙන්නේ. තන්පත් වූ සිතින් බණ ඇහුවා. අවබෝධ වෙනවා. විසිරෙන සිතින් බණ ඇහුවොත් අවබෝධ වෙන්නේ තැන්පත් වූ සිතින් එකඟ වූ සිතින් සමාධිමත් සිතින් ධර්මය අහන්න. එහෙනම් අලුතෙන් අලුතෙන්ම දැන් නාම රූප පිළිබඳව පැහැදිලි කරා. පටිච්චසමුප්පාදයේ අංග 12ත් නාම රූපයෙන් පෙන්නලා දීලා ඒ අලුතෙන් අලුතෙන්ම උපදින ආකාරය පැහැදිලි කරනවා. ආශ්‍රව කියලා ධර්මයක් අහලා තියෙනවා. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා. දික්ටි ආශ්‍රව දික්ටෙන්ට වෙනවා. අවිජ්ජාශ්‍රව. අවිද්‍යාවට ඇලෙනවා. කාමාශ්‍රව භවආශ්‍රව දික්ටි ආශ්‍රව අවිජ්ජාශ්‍රව. අර කාමාශ්‍රව භවආශ්‍රව දික්ටි ආශ්‍රව නිසා තමයි අවිද්‍යාව. ඇලෙන සිත නාම ධර්මයක්. ආශ්‍රව කිව්වේ. ඒකට ඇලෙනවා. ඇලෙන්නේ සිතින්. සිත නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. ତර ආශ්‍රව නැමැති නාම ධර්මය හේතුව ඒ හේතුව අවලස්සනයි. අවලස්සන ඵලයක් උපදවනවා. අවලස්සන ඵලයක් උපදවන අවලස්සන හේතුවකින් ආශ්‍රව කියන්නේ අවලස්සන දෙයක්. ඇලෙන සිත තෘෂ්ණාව ඒක අවලස්සනයි. ඒ සිත ප්‍රත්‍ය වෙන අවිද්‍යාව නැමැති නාම ධර්මයකට. කියන්නේ යම් තැනක චන්දරාගයේ හේවත් සිත යම් තැනක ඇලුනද එයලෙන්නේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. උදව් වෙනවා, පිහිට වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මය එක සිත තුළ ගොඩ නැගෙන දෙයක් අවිද්‍යාව කියන්නේ. ඒක උපකාර වෙනවා ආශ්‍රව වලට. මේ ධර්මතා දෙක මේ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව යම් කිසි කෙනෙකුට තියෙනවද? ඒ ප්‍රමාණයටම චන්දරාගේ හේවත් ආශ්‍රව තියෙනවා. තෘෂ්ණාව තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ මූල ධර්ම දෙකක්. තණ්හාව කියන්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ ආශ්‍රව. ඒ මොන වචනයෙන් දේශනා කළත් එකම දේ තෘෂ්ණාව. එහෙනම් ඒ ආශ්‍රව කියන නාම ධර්මයන්ට අවිද්‍යාව කියන නාම ධර්මය ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ආශ්‍රව කියන නාම ධර්මයන් අවිද්‍යාව කියන නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. කොච්චර වෙලාවක් යනවද? එක චිතක්ෂණයයි. ඇයි? ඇලෙන සිත සිතේ ආශයක චිතක්ෂණයයි. එතකොට ඇලෙන සිත එක චිතක්ෂණයයි. හැබැයි එක චිතක්ෂණයක් තුල උපාදයක් තියෙනවා. පැවැත්මක් තියෙනවා විනාශයක් තියෙනවා. සිතේ ආශ එක චිතක්ෂණයයි තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒ කාලය තුල හටගැන්මක් තියෙනවා. සිතේ හටගැන්මක් නැද්ද? තියෙනවා. සිතේ පැවැත්මක් නැද්ද? ශණයයි. තితి ශණයයි. භංග විනාශ වෙනවා. ත්‍රි උපාද තితి භංග වශයෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව කොහොමද දැනගන්නේ? එහෙන් රූපයක් දැක්ක රූපේ මනරම් සිත ඇලුනා. අලුතෙන්ම නෙමෙයි දීපදුනේ. දැන් මෙතන අවට තියෙන දේවල් පිළිබඳව ඇහැ හරවල බැලුවොත් මේ දැන් මොහොතෙන් උපාදයක් පේනවා, ත්‍ිතියක් පේනවා, විනාශයක් පේනවා. මේ මහැරලා මේ මහැරනකොට ඉපදිලත් ඉවරයි. ත්‍ිතිය කියන්නේ පැවැත්මත් ඉවරයි, වෙනස් වෙලත් ඉවරයි. මෙහෙම ඇරලා මෙහෙම ගන්න. නැද්ද කියලා බලන්න. කොච්චර වෙලා ගියද? ඒතර අලුතෙන් ඉපදුනාද? පැවතුනාද? බිඳිලා අවසන් වුණාද? බිඳිලා අවසන් වුණා. උපාද ටිතිබංග අලුතෙන්ම නෙමෙයි දීපදුනේ. උඩ බලලා බින් බලන්න. උඩ තියෙන උඩ තියෙන දේක් පිළිබඳ ශණයෙන් සිතක් හැදෙනවා. ඔව්ද නැත්? එතකොට ඒ සිත හටගන්න කොච්චර වෙලාවක් හැබැයි හටගත්තා. උපාදය. සෙනෙහක් පැවතුණා. බිඳිලා අවසන් වුණා. අලුතෙන්ම නෙමෙයි මේ නාම ධර්මයේ ඉපදුනේ. ඉපදුන සෙනෙහ මොකද උනේ? බිම බල්ලා ඉදිරිය බලන්න. බිම තියෙන දේ පිළිබඳව සිතක් සෙනෙහෙන් හැදිලා නැති වෙනවා. එතනත් උපාදේ තියෙනවා. එතනත් තිතියක් තියෙනවා. එතනත් භංගයක් තියෙනවා. අලුතෙන්ම නෙමෙයි ඉපදුනේ. අලුතෙන් අලුතෙන්ම උපදින්නේ. එහෙනම් ඒ සිත අලුතෙන් අලුතෙන් ඉපදුනා ඉපදුන ශනේ නැති වුණා. හොඳයි ඇහැට ගෝචර වෙච්ච රූපේ ඒ රූපේ හටගන්මක් තියෙනවා. උපාදයක් තියෙනවා. ඒ රූපේ තිතියක් තියෙනවා. ඒ රූපේ විනාශයක් තියෙනවා. නාමයේ තියෙනවා එක චිතක්ෂණයක් තුළ උපාදයක් තියෙනවා පුංචි පැවැත්මක් තියෙනවා ශරණේ නැති වෙනවා. අලුතෙන් අලුතෙන් උපදින. ඒතර බාහිර රූපේත් තියෙනවා හටගන්මක් තියෙනවා තිතියක් තියෙනවා විනාශයක් තියෙනවා. උපාද තිති භංග. කොච්චර වෙලාවද? චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කිය තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒකෙනුත් එකයි අර සිතේ ආයුෂ. තේරෙනවද? එහෙනම් ඒ බාහිර රූපයක් තියෙනවා, උපාදයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශයක් තියෙනවා චිත්තක්ෂණ 17ක් තුල. දැන් උපාදයට එක චිත්තක්ෂණයයි බාහිර රූපයට. අධ්‍යාත්මික රූපයටත් ඒ වගේ. ශරීරයේ තියෙන සියලුම රූප වලටත් එහෙමයි. හට හට ගන්න යන එක චිතක්ෂණයයි. බිඳිලා අවසන් වෙන්න යන තව චිතක්ෂණයක්. හරිද? එතකොට අවස්ථා තුනක් තියෙනවනේ. හටගැන්මට අවස්ථාවක් තියෙනවා, ත්‍ිතිය කියන්නේ පැවැත්මට අවස්ථාවක් තියෙනවා, විනාශයට අවස්ථාවක් තියෙනවා. 17 ඒවා තුනක් 51යි. හටගන්න එක චිතක්ෂණයයි බිඳිලා අවසන් වෙන්න එක චිතක්ෂණයයි. දෙකක් අයින් කරාම 49යි. 49 තුල තමයි දිරන්නේ. 49 තුල තමයි දිරන්නේ. හිසේ ඉඳලා පාදාන්තය දක්වා සියලුම රූපත් ඒ වගේ. අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදිනවා උපදින සනේ නැති වෙනවා. හටගැන්මක් තියෙනවා. තිතියක් තියෙනවා විනාශයක් තියෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන ජාතිපච්චා ජරා මරණ. ජාති කියන්නේ පහළ වුණාද සකස් වුණාද හටගත්තද එතන තියෙන්නේ දිරීම හා බිඳිලා අවසානයක්. තියෙනවද? එහෙනම් භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවද? සාස්වත දික්ටි කියලා කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා ගන්නවා. නැහැ. ආත්මයක් නැහැ. සාස්වත දික්ටි. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින සනේ නැති වෙනවා. ඒ බව අවබෝධ වුණොත් විතරයි සාස්වත දික්ටි අයින් වෙන්නේ. අර හේතුඵල ධර්මයට අනුව සිතේ නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණොත් උච්ඡේද දිට්ඨිය අයින් වෙනවා. එදාට දැනගන්න දිට්ඨි විසුද්ධි. සියලුම දිට්ඨි ඉවරයි. ඔය සියලුම දිට්ඨිය සාස්ත්‍වත උච්ඡේද කියන දෙක තුලයි තියෙන්නේ 62ම. එදාට සම්මා දිට්ඨි. තම සම්මා දිට්ඨියට ආවේ නැහැ. ඉන්නේ එක්ක සාස්ත්‍වත දිට්ඨියේ එක්ක උච්ඡේද දිට්ඨියේ. එහෙනම් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවනේ. ඇස කන නාසය දිව ශරීරය විතරක් නෙමෙයි හිසේ ඉඳලා පාදාන්තය දක්වා කෙස් ලොම් නිය දත් සම්මස් නහර සියල්ලම චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. දැන් එහෙනම් මේ ඉන්නේ කවුද එතකොට? දැන් ආවා. දැන් වාඩි වෙලා ඉන්නවා. දැන් යනවා. ඒතර කවුද මේ? ආපු අයද වාඩි උනේ. වාඩි වෙච්ච අයද බනහන්නේ. නෑ. හේතු හතරක් තියෙනවා වර්තමානයේ මේ රූප කලාප ටික ඇදගෙන යන්න. අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. ତොර උපාදයට එකයි බිඳිලා අවසන් වෙන්න එකයි. එතකොට 49යි. 49 තුල තමයි දිරන්නේ. දැන් එහෙනම් මේක සිද්ධ වෙන්නේ කොහොමද? මේ ඉන්න බව පෙන්වන්නේ කොහොමද? කරුණු හතරක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කර්මයෙන් පෙර කර්ම ශක්තියෙන් මේ ශරීරේ රූප කලාප අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම නිපදවනවා. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසාම නිපදවනවා. සිතේ ප්‍රවෘත්ති සිතේ පැවැත්ම තියෙන තාක්කල් මේ ශරීරයේ සියලුම රූප ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස උපදවනවා. චිතක්ෂණ 17ක ආයසතිය උපදවනවා. කම්මචිත්ත සීත උෂ්ණ අණුව නැවත නැවත නැවත නැවත අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදවනවා. ගන්න ආහාරේ උදේටත් ආහාර ගත්තා. දැන් නිපදවනවා ශරීරය තුළ හොෝගාල නිපදවන රූප. පැය හතරයි. පැය හතරකින් ඉවරයි. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස අවසන් කරනවා. එතකොට කර්මයෙන් හට ගන්නවා සීතෝෂ්ණ අණුව හට ගන්නවා සිතේ ප්‍රවෘත්ති අණුව හට ගන්නවා ආහාරයෙන් හට ගන්නවා ඒ නිසා ඉන්න බවක් පේනවා. තේරෙනවද කියන එක. එහෙනම් අර 49ක් තුළ දිරලා බිඳිලා අවසන් වෙනවා. දැනට මේ මොහොතේ තියෙනවා චිතක්ෂණ දෙකක් තුනක් පහක් 10ක් 15ක් 20ක් 25ක් 30ක් 35ක් 40ක් 45ක් 47ක් 48ක් ක්‍රියාත්මක වෙන රූප කලාප අපේ ශරීරයේ තියෙනවා. 49යි 49 වෙනකොට බිඳිලා 50යි 51 වෙනකොට ඉවරයි. තේරෙනවද? හැබැයි මෙහෙන් ආයෙ නිපදවනවා. කර්මෙන් නිපදවනවා. එතකොට තියෙන්නේ ප්‍රවෘත්තියක්ද? පැවැත්මක්ද තියෙන්නේ? ඒතර පැවැත්ම කාගේ පැවැත්මක්ද? සතර මහා ධාතුන්ගේ පැවැත්මක් තියෙනවා. සිතේ පැවැත්මක් තියෙනවා. හැබැයි සිතේ පැවැත්මත් උපාද ටිති භංග වශයෙන් තියෙනවද? තියෙනවා. සතර මහා ධාතුන්ගේ ස්වභාවයත් උපාද ටිති භංග වශයෙන් තියෙනවද? අලුතෙන් අලුතෙන්ම උපදිනවද? තොර සිතත් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදවනවද? මේ බව අවබෝධ වුණොත් භව දෙයකට සම්බන්ධ වෙන ආකාරයත් ඒ වගේ. ආත්මයක් ඒ කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් නැහැ. එහෙනම් චිතක්ෂණ 17ක් තුල කෙස් වලට ආයස කොච්චරයිද? චිතක්ෂණ 17යි. ලොම් වලට ආයස කොච්චරද? චිතක්ෂණ 17යි. නිය වලට ආයස කොච්චරද? චිතක්ෂණ 17යි. දත් වලට ආයස කොච්චරයිද? හැබැයි තියෙන බව පේනවා. හැමට ආයස කොච්චරද? මස් නහර ඇට ඇට ලොඳ වකුගඩු අක්මාව ආයුෂ කොච්චරයිද? චිතක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් තුල එපද බින්දිනවා. එහෙනම් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? උපදින ශරණේ නැති වෙනවද? හට ගන්නවා. ශරණේ අපවතිනවා බින්දිලා අවසන් වෙනවා. උප්පාදටිති බංග අලුතෙන් අලුතෙන්ම නාම රූප හට ගන්න බව අවබෝධ වුණොත් සාසත දිටි අයින් වෙනවා. එහෙනම් ආශ්‍රව කියන්නේ නාම ධර්මයක්. ඒතර ආශ්‍රව කියන නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට උපකාර වෙන්න කොච්චර වෙලාවක් යනවද? චිතක්ෂණයයි. ආශ්‍රව කියන්නේ ඇලෙන සිත. එතකොට ඒ සිතට ආශික චිතක්ෂණයයි අලුතෙන් හටගත්ත උපාද ටිතිබංග ශණයක් තුල ඒ කරුණු තුනම සිද්ධ වෙනවා. චිතක්ෂණයක් තුල හැබැයි සිද්ධ වෙන්නේ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. අවිද්‍යාවට උපකාර වෙලා. ඒතර අවිද්‍යාව අලුතෙන් පටන් ගන්න ධර්මයක්. ඔයත් හිතනවාද මේ අවිද්‍යාව කියන එක සිත තුළ පළපදියම් වෙච්ච එකක් කියලා? නැහැ. යම් තැනක ඇලුනද ඒ ඇලෙන සිතට අවශ්‍ය චිතක්ෂණයයි එස්සණයෙන් එයා ප්‍රත්‍ය වෙනවා. ඒ හේතුවෙන් අර අවිද්‍යාව නැමැති ඵලය උපදවනවා. ඒ ඉපදිච්ච ඵලයට අවශ්‍ය එක චිතක්ෂණයයි. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයට ආයසත් එක චිතක්ෂණයයි. හැබැයි ඒකෙත් තියෙනවා උපද ඉපදීම හටගන්මක් තියෙනවා, ත්‍ිතියක් තියෙනවා, විනාශයක් තියෙනවා. අවිද්‍යාවෙන්. උපාද ත්‍ිතිභංග. හැබැයි මේ අවස්ථා තුනම එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ආශ්‍රව නැමැති හේතුයෙන් හටගත්ත ඵලයක් හැටියට. එක චිතක්ෂණයයි. එයාට රැඳෙන්න පුළුවන්. හැබැයි මේ චිතක්ෂණය තව ඵලයක් උපදවනවා. බුදුරජාණන් වහන්සේගේ දහම හේතුඵල මේ හේතුවෙන් මේ ඵලය උපදවනවා. දැන් එතකොට දැන් ආත්මයක්ද තියෙන්නේ ශනයක් ශනයක් ශනයක් ශනයක් පාසා අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදවන නාම රූප දෙකක්ද තියෙන්නේ කල්පනා කළම ගැඹුරුයි හේතුඵල ධහම කියන එක ගැඹුරුයි මේ පටිච්චසමුප්පාදයෙන් තමයි තථාගතයන් වහන්සේ තාමත්ම නිවැරදිව පැහැදිලිව දේශනා කළේ ඒ නිසා යමෙක් ධර්මය අවබෝධ කරගන්නවා නම් පටිච්චසමුප්පාදය ඕනෙමයි චතුරාර්ය සත්‍ය යම් ආකාරයකට අවබෝධ වෙනවද? ඒ ආකාරයටම පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වෙන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වෙනවද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවමයි. මේ ඕනොන්ට ඊ타මත්ම කිට්ටුවෙන් ඉන්නේ. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. යමෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේද? එයා පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්න ඕනේ. එහෙනම් දැන් අවිද්‍යාව ආශ්‍රවය නැමැති හේතුන්ගේ ඵලයක් හැටියට හටගත්තට එයාට ඉන්න පුළුවන් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුළ ඉපද බිඳිනවා. බිඳින්නේ සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. එතකොට ඉපදීමේ අදහසක් සංස්කාරයන්ට නැහැ. සංස්කාර කියන එක දන්නවා. කුසල සංස්කාර, අකුසල සංස්කාර, කුසල චේතනා, කුසල චේතනා, කුසල කර්ම, අකුසල කර්ම. එයාට තායිසික චිතක්ෂණයයි. ඒතර අවිද්‍යාව නැමැති හේතුයෙන්ම ඕනේ ඵලය හටගන්න. විද්‍යාවට ආපු කෙනා සංස්කාර හදන්නේ අකුසල කර්ම හැබැයි කුසල කර්ම කරනවා කුසල කර්ම කෙරෙනවා හැබැයි කර්ම පත බවටපත් වෙන්නේ නැහැ විද්‍යාවට ආපු කෙනා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනා එයා අර කුසල කර්ම කරනවා නමුත් කර්මපත බවටපත් වෙන්නේ කර්මපතයක් කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් එකට ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන් ආකාරයට නෙමෙයි කර්ම කරන්නේ. ක්‍රියාසිත විතරයි හටගන්නේ. කරන ක්‍රියාව පිළිබඳව විතරයි සිත් කුසල විපාක ක්‍රියා සිත් හටගන්න ආකාර තුනයි. දන්නම එක අහලා තියෙනවා. එහෙනම් ඒ සංස්කාරයන් කියන්නේ සිතේ ගොඩ නැගෙන දෙයක්, නාම ධර්මයක්. එතකොට ඒ නාම ධර්මයට කොච්චර ආශය තියෙනවද? ප්‍රවිද්‍යාව ඉපද බිනිල ඉවරයි. අර සංස්කාරය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා ශණයෙන් ඉපද බිඳිනවා. ඒතර සංස්කාරය අවිද්‍යාව නැමැති හේතුයේ ඵලයක් හැටියට හටගත්තට එයාට රැඳෙන්න බෑ. එයාට රැඳෙන්න කාලයක් නැයි. සංස්කාර කියන්නේ සිතේ ගොඩ නැගෙන දෙයක්. එයාට තයිසික චිතක්ෂණේ. එක චිතක්ෂණයක් තුළ එයා ඉපද බිඳිනවා. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳින්නේ භවයක් හදලා. ප්‍රතිසන්දි විඥානයක් හදලා දැන් එතකොට සාස්වත දිට්ඨි කියන්නේ ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් දෙයකට ආත්මය කියලා කියනවා. ඒකටනේ ආත්මය කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවත්න්න පුළුවන් නම්. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් නම්. දැන් එතකොට සිත සදාකාලික ස්ථිරද? රූපය සදාකාලික ස්ථිරද? නාම රූප දෙකෙන් මොකද්ද සදාකාලික ස්ථිර වෙනස් නොවන දේ? නෑ නේද? එහෙනම් අර ප්‍රතිසන්දි විඥාණය නැමැති ඵලය ඉපදුවේ මොන හේතුවෙන්ද? සංස්කාර නැමැති හේතුවෙන්. එයා නැතුව උපදවන්න බෑ ඵලය. එතකොට ඒ හේතුඵල දෙක සම්බන්ධ වෙන්න කොච්චර වෙලාවක් ගියද? එතකොට සදාකාලික ස්ථීර වෙනස් නොවන දෙයක්ද විඥානය කියන්නේ වෙනස් වෙන දෙයක්ද? විඥානයත් මහණෙනි විඥානයත් හේතුන්ගෙන් හටගන්නේ. විඥානයත් රූපයත් හටගන්නේ හේතුන්ගෙන් වේදනාව හටගන්නෙත් හේතුන්ගෙන් සංඥාව හටගන්නෙත් හේතුන්ගෙන් සංස්කාර හටගන්නෙත් හේතුන්ගෙන් මහණෙනි විඥානය හටගන්නෙත් හේතුන්ගෙන් එතකොට බලන්නකෝ දැන් ඇසයි රූපයයි නිසා නෙමෙයිද ඒ රූප පිළිබඳව දැනගැනීමේ දැකගැනීමේ සිත. ඒකට කියන්නේ චක්කු විඥාණයනේ. එතකොට ඇසයි රූපයයි නැත්තම් ඒ සිත හැදෙනවද? හේතුන්ගෙන් නෙමෙයිද හටගත්තේ. කණයි ශබ්දයයි නිසා නෙමෙයිද සෝත විඥාණය. ඒ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිත හදන්න කණයි ශබ්දයයිමයි නෙමෙයිද හේතු උනේ. වෙන හේතුවක්ද? නැහැ. නාසයයි ගන්ධයයි නිසාම නෙමෙයිද ගඳ සුවඳ දැනගැනීමේ සිත ගාන විඥාණය වෙන හේතුවක් තියනවද නැහැ වෙන හේතුවක් නැහැ දිවයි රසයයි නිසාම නෙමෙයිද රස දැනගැනීමේ සිත ජීව අවිඥාණය වෙන හේතුවකින් හදන්න පුළුවන් එතකොට හේතුඵල නෙමෙයිද තියෙන්නේ මේ විඥාණය එතකොට හේතුන්ගෙන්ද හටගන්නේ ශරීරයයි පහසයි නිසාම නෙමෙයිද ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිත හෙවත් කාය විඥානය. ඒ හේතුන්ගේ ඵලයක්ද නැද්ද? එහෙනම් ඒ විඥානයත් ඒ හේතුන්ගේ. මනසයි අරමුණුයි නිසා නෙමෙයිද මනෝ විඥානය. මනස කියන්නේ වේදනා සංඥා සංස්කාර උඩ පවතිනා වූ ස්වභාවය. වේදනා සංඥා සංස්කාර ක්‍රියාත්මක වෙනවද? විඥාණය ඒ කරුණු උඩ රැඳෙනවා. විඥානයේ කර්ණ උඩයි රැඳෙන්නේ. එහෙනම් මනස බාහිර අරමුණු දෙක නිසාම නෙමේද මනෝ විඥානය. දැන් එතකොට විඥානය භවෙන් භවයට යන එකක්ද? නෑ. භවෙන් භවයට යන එකක් නෙමෙයි. භවෙන් භවයට යනවා කියලා ගත්තොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. වර්තමාන භවයෙන් අනාගත භවයට යන කිසිම දෙයක් නැහැ. හැබැයි අරමුණ එකයි. කුසල ආරම්මණයද මේ භවයේ අවසාන චුතිසිතේ ආරම්මණය කර්මය කර්ම නිමිති. ගති නිමිති කියන්නේ ගව භවය පේන එක. කර්මය කර්ම නිමිති. ඒතර කර්මය කියන්නේ ක්‍රියාව. නිමිති කියන්නේ ඒ ක්‍රියාව સિદ્ધ කරන්න ගත්ත උපකරණය. නිමිති කියලා කියන්නේ. එයින් ඒ දෙකෙන් එකක් තමයි අවසාන සිතේ අරමුණ. ඒ අරමුණමයි චුති ප්‍රතිසන්දි දෙක. එතකොට සංස්කාර කියන නාම ධර්මයා හා ප්‍රතිසන්දි විඥානය කියන නාම ධර්මය සම්බන්ධ කරන්න කොච්චර වෙලාවක් යනවද? එක චිත්තක්ෂණය යන්නේ. ඒතර අලුතෙන්ම ඉපදුනාද? මේ භවෙන් වර්තමාන භවයෙන් මොනවද අනාගත භවයට ගෙනිච්චේ? කිසිම දෙයක් ගෙනිච්චේ නැහැ. හැබැයි විඥානය නොකඩී නොසිඳී පැවතුණා. ඒතර විඥානය ගියේත් නැහැ. ආරම්භණයෙන් ඊගව භවයේ ප්‍රතිසන්දි විඥානය. අර අරමුණත් එක්කනේ පැටලෙන්නේ සිත. හොඳට තේරුම් ගන්න මේක ගැඹුරුයි. හොඳට තේරුම් ගන්න. ඒ අරමුණත් එක්ක පැටලිච්ච සිතේ ස්වභාවයයි අරන් යන්නේ. ඒ අරමුණ කුසල අරමුණ අකුසල අරමුණ. ඒ කර්ම වේගයට අනුව තමයි අර යුක්තානුවේ රූපකලාප වෙනස් කරන්නේ. ඒතකොට වර්තමාන භවයෙන් අනාගත භවයට මොකද්ද කියන්නේ? කිසිම දෙයක් එහෙනම් ඒ විඥාණයට ඒ විඥාණයේ තියෙන උපාද තితి කොච්චර කාලයක් බංග විනාශ වෙන එක චිතක්ෂණයක් හැබැයි එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන්නේ අර යුක්තාණුවේ වැඩිම ආරම්භ කරලා මගේ ගර්භාෂයේ සකස් වෙලා තියෙන යුක්තාණුවේ වැඩිම ආරම්භ කළා තමයි ආයිපද බිඳින්නේ. චිතක්ෂණය තුළ ඉපද බිඳිනවා. විඥානපච්චා නාම රූපං. නා නාම රූප දෙකේ වැඩි වීම පටන් ගත්තා. එතකොට රූපේ කායශ චිතක්ෂණ 17යි. නාමේ කායශ. එතකොට නාම රූප සත්‍යයක් නෙමෙයි පහළ වුනේ. පුජ්‍යලයක් නෙමෙයි පහළ වුනේ. කෙනෙක් නෙමෙයි පහළ වුනේ. විඥානය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේත් නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. ආශ්‍රව කියන්නේත් නාම ධර්මයක්. නාම ධර්මයේ ආශ්‍රව නැමැති නාම ධර්මය, අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වුණා, උපකාර වුණා. කෂණයයි අවිද්‍යාව නැමැති නාම ධර්මය ශණයෙන් සංස්කාර ධර්ම සංස්කාරයන්ට ප්‍රත්‍ය වුණා. ඒ සංස්කාර ශණයයි ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වුණා. ඒ ප්‍රතිසන්දි විඥාණය චිතක්ෂණය තුළ ඉපද බිඳෙනවා. නාම රූප දෙකට ප්‍රත්‍ය වෙලා. එතකොට අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදිනවද? දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මෙතන මම කතා කරන දේ ඔයත්තන්ට ඇහෙනවා. ඒ වචනයක් වචනයක් පාසා අලුතෙන් අලුතෙන් අලුතෙන්ම සිත් හැදෙනවද? නැද්ද? හ්ම්. හොඳයි මෙතනින් දැන් එළියට ගියාම කනට ඇහෙන ශබ්ද වෙනස්ද? එහෙනම් එතන තියෙන පරිසරය අනුව නෙමෙයි දේ පළ හටගන්නේ. ඒතර ඒකෙත් තියෙනවද උපාදිතටි භංග කියනවා. මෙතන යම් සුවඳක් තියෙනවා නම් ඒ අනුව සිත් හැදෙනවා. එළියට ගියාම ඒ අණු එතන තියෙනවා නම් යම් සුවඳක් ඒ අණුව සිත් හැදෙනවද? නැද්ද? දැන් මේදී යම් ආහාරයක් ගන්නවා නම් ඒ අණුව සිත් හැදෙයි. ගෙදර ගිහිල්ලා යම් ආහාරයක් ගන්නවා නම් ඒ ආහාරය එතන තියෙන ස්වභාවය අනුව සිත් හැදෙයි. දැන් මෙතන ශරීරයට දැනෙන පහස අනුව මෙතන සිත් හැදෙනවා සීතලයි. එළියට ගිය ගමන් එතන තියෙන සීත උෂ්ණ අනුව එතන සිත් හැදෙනවා. දැන් මෙතන ඉඳගෙන මනසින් අරමුණක් ගත්තොත් වෙන දේවල් මොන හරි කල්පනා කරලා ඒ අනුව සිතක් හැදෙනවා. එතන ඉඳලා ගෙදරට යනකම් යම් යම් අරමුණු ගත්තොත් මනසින් ඒ අනුව සිත හැදෙනවද නැද්ද? එහෙනම් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? එහෙම නැත්නම් ප්‍රවෘත්ති සිතේ පැවැත්මක්ද තියෙන්නේ? අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින ස්නේහ නැති වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් එතකොට භව දෙක සම්බන්ධ කරන්නේ ආත්මයක්ද? නෑ. නාම රූප. දැන් මේක තේරුම් ගන්න තව විදිහක් කියන්න. දැන් නාම රූප දෙක ක්‍රියාත්මකයිනේ. එතකොට රූපේ කාශ චිතක්ෂණ 17යි නාමේ කාශක චිතක්ෂණේ. එතකොට චිතක්ෂණ 17ක් තුල අලුතෙන් අලුතෙන් ඒතර කම්මචිත්ත ඍතු ආහාර ප්‍රතිසන්දි විඥානයේ බැසගත් තැන ඉඳන් මවගේ ගර්භාෂයේ කර්මෙන් රූප සකස් වෙනවා සීත උෂ්ණ අනුරූප සකස් වෙනවා. සිතේ ප්‍රවෘත්ති අනුරූප සකස් වෙනවා. මව ගන්න ආහාරයෙන් දරුවා යපෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ හතරෙන් නැවත නැවත නැවත හැදෙනවා. අලුතෙන් අලුතෙන්ම හැදෙනවද? හැදෙන ශනේ චිතක්ෂණ 17ක් තුළ ඉපද මිදිනවා. මවගේ අර කලලිය තුළ වැඩෙන ඒ විඥානයේ ඒ නාම ධර්මයන්ගේ චිතක්ෂණය තුළ ඉපද මිදිනවා. ඒ අනුව පහළ වෙනවා නාම රූපච්ඡ සලයතන. ආයතන 6ක් පහළ වෙනවා. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත ගමන් දැන් වැඩෙනවා. ඊට පස්සේ පහළ වෙනවා S2යි කන් දෙකයි නාසයයි දිවයි ශරීරයයි මනසේ ප්‍රවෘත්තිය. ඒ සලායතන. එයින් පහකට ආයශ තියෙන චිතක්ෂණ 17ක්. මන ආයතනයේට එක චිතක්ෂණයයි. එතකොට ඇස සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාප. චිතක්ෂණ 17ක් තුල එපද බින්දෙනවා. කන සතර මහා ධාතුවේ වස්සුද්දාෂ්ටක කලාප චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා. නාසය චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා. නාසය කියන්නේ සතර මහා ධාතු. සුද්දාෂ්ටක කලාප චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා. දිව සුද්දාෂ්ටක කලාප චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා. ශරීරය චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා. ඒතර දීර්ඝ කාලයක් පවතින. එහෙම නැත්නම් සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්ද? අර හේතුවෙන් අර ඵලයේද? කර්මය නැමැති හේතුවෙන්, සීත උෂ්ණ නැමැති හේතුවෙන්, තොර සිතේ ප්‍රවෘත්තිය නැමැති හේතුවෙන් ගන්න ආහාරය ඒ හේතුවෙන්. එතකොට සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය. සිතේ ප්‍රවෘත්තිය අර ගන්න ආරම්මන වලින් නෙමෙයිද සිතේ ප්‍රවෘත්තිය. උපාද තිති භංග අලුතෙන් අලුතෙන්ම උපදිනවද උදාහරණයක් ගත්තොත් බෙරයක් ගෙනලා තියෙනවා මෙතන අතින් ගහනවා බෙරේට නැත්නම් කෝටුවකින් ගහනවා බෙරේ ඇතුලේ ශබ්ද තියලා දෙන්නේ අතේ ශබ්ද තියලාද නැහැ අලුතෙන් අලුතෙන් උපදින උපදින ස්නේහෙන් නැති වෙනවද බෙරේට තට්ටු කරන තට්ටු කරන ඒ සැරෙන් සැරේට අලුතෙන් අලුතෙන් උපදින උපදින සැනේ මොකද එහෙනම් ඒ වගේම තමයි සංගීත භාණ්ඩයක් පාවිච්චි කරනවා. ඒ සංගීත භාණ්ඩය අතින් ක්‍රියාත්මක කරන තාක්කල් ශබ්ද නගනවා. ඒ නගන ශබ්ද සැනේ අලුතෙන් අලුතෙන්මද උපදින්නේ? අලුතෙන් අලුතෙන් උපදිනවා. උපදින සැනේ උපදින සැනේ නැති වෙනවා. මේ ලෝකේ සෑම දෙයක් මෙහෙමයි. නාම මේ විශ්වයේ තියෙන සියලුම රූප ධර්මයන්ට ආයුෂ චිතක්ෂණ 17යි. සියලුම සිතුවිලි නාම ධර්මයන්ට ආයුෂ එක චිතක්ෂණයයි. දෙවියන්ටත් එකයි, ශක්‍ර දේවින්ද්‍රයන්ටත් එකයි, බ්‍රහ්මයන්ටත් එකයි, මාරයටත් එකයි. කතරගම දෙවියන්ටත් ඒ වගේ තමයි. චිතක්ෂණ 17ක් තුළ මේ ශරීරයේ සියලුම රූප ඉපද බිඳිනවා. එයාගේ සිතුවිලිත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. තේරෙනවද කියන එක? දැන් කොරෝනා කියලා එකක් තියෙනවානේ. COVID-19. මොකද්ද වෛරස් එක කියන්නේ ඔක නිර්මාණය වුණේ සතර මහා ධාතුන්ගෙන්. ඔකේ තියෙන තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා මහණෙනි සබ්බසෝ නාම රූපස්මින්. මහණෙනි මේ ශ්ලෝකයේ විශ්වයේ තියෙන සියල්ල මම මේ නාම රූප දෙක තුල පවත පනවනවා. සිතා සිතුවිලි නාම ධර්ම. අනිත් සියලුම දේවල් රූප ධර්ම. එහෙනම් වෛරසයක් කියන්නේ මොකක්ද? රූප ධර්මයක්. රූප කියන්නේ මොකක්ද? සතර මහා ධාතු. හැබැයි මේ සතර මහා ධාතු විකෘති. ඒ විකෘති සතර මහා ධාතුන් අපේ දැන් තියෙන ප්‍රകൃති ආකාරයෙන් සතර මහා ධාතුන් සමව පවතිනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු මේ ශරීරේ සමව පවතින තාක්කල් රෝගාබාධ නැහැ. මේන් එකක් විකෘති වෙනවද? රෝගයක්. හරිද? පටවි ධාතුව විකෘති වුණත් රෝගයක්. ආපෝ ධාතුව විකෘති වුණොත් ඒත් රෝගයක්. කැස්ස එහෙම බිරිස්සාර. පටවි ධාතුව විකෘති වුණොත් නවණ්ඩ දිගාරින්න ඇවිදින්න කරන්න මොකුත් බෑ. තේජෝ ධාතුව විකෘති වුණොත් උණ වැඩි. හරිද? උණ වැඩි. උණනේ. ඒතර වායෝ ධාතුව විකෘති වුණොත් වාත අමාරු. හරිද? තියනවද නැද්ද? එතකොට මේ ශරීරයේ පටවියාපෝ තේජෝ වායෝ නේද? එතකොට අර වෛරස් එක නැමැති සතර මහා ධාතුන් විකෘති මේ සමව පවතින සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වෙනවා. ඒකට නෙමෙයි මාස් එක දාගත්තේ. නේ? ඒක සම්බන්ධ වෙයි කියලා මේකට. නැද්ද? එතකොට දැන් ඒ වෛරස් එක නැමැති සතර මහා ධාතුන් මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? මේ සමව පවතින සතර මහා ධාතු වෙනස් කරනවා. දැන් එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. හරිද? එතකොට ඒ තියෙන තේජෝ ධාතුවෙන් ඒ තේජෝ ධාතුව විකෘති වූ තේජෝ ධාතුව මේ තේජෝ ධාතුවට සම්බන්ධ වෙනකොට උණ ගන්නවා. අර මීටරයක් තියලා බල්ලානේ ඇතුළට ගන්න. උණ තියනා නම් යන්න කියන. හරිද? දැන් එතකොට ඒ වෛරස් එකේ තියෙන ඒ තේජෝ ධාතුව මේ ශරීරයට ඇතුල් වුණාම උණ. ඒ සතර මහා ධාතුනේ ඒ කොරෝනා හෙවත් COVID-19 ඒකේ තියෙන ඒ ආපෝ ධාතුව මේ ආපෝ ධාතුවට සම්බන්ධ වුණාම හෙම්බිරිස්සාව. ආපෝ ධාතුව මේක වෙනස් නේ එතකොට. ආපෝ ධාතුව කියන්නේ දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය. ඒතොර මේකේ වෙනස්. ඒතොර ඒකේ තියෙන පටවි ධාතුව මේක සම්බන්ධ වෙනකොට උගුර ඉර කරනවා, පෙනහළු හිර කරනවා, හුස්ම ගන්න පහසු කරනවා. ඒතොර වායුව, ඒකේ තියෙන වායුව මේ වායුවත් එක්ක සම්බන්ධ කරපුවාම මේ වායුව විවෘති විකෘති කරන හුස්ම ගන්න බෑ. දැන් එතකොට කොරෝනා හැදුනේ මිනිස්සුයෙකුටද? හා කාටද හැදුනේ කොරෝනා? සතර මහා ධාතුන් සතර මහා ධාතුන් විකෘති කළා. හැබැයි කියන්නේ කොරෝනා හැදුලා මලානේ. දැන් කවුද මලේ කොරෝනා හැදිලා? මේ තමයි නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය. එතකොට දැන් මේ විකෘතිය රූප කලාප විකෘති කළා අර වෛරස් නැමැති සතර මහා ධාතු ඇවිල්ලා මේ සතර මහා ධාතුන් විකෘති කළාම සිතට මේකේ රැඳෙන්න බෑ විකෘති වූ සතර මහා ධාතුන් මත සිත රැඳෙන්නේ නැහැ ප්‍රකෘති සමෝපවතින තාක්කල් සතර මහා ධාතු සමෝපවතින තාක්කල් සිත රැඳෙනවා දැන් සිත බැහැර වෙනවා ඒ රැඳෙන්න බෑනේ මේක දැන් ඒතර කවුද මලි කොරෝනා හැදිලා මලේ කවුද සිත බැහැර වුණා. ඇයි? එක චිත්තක්ෂණයක් ආයුෂ මේක චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. දැන් අර වෛරස් එක මේකේට ඇතුල් වෙලා මේකේ ලැබුම් ගත්තා නම් සනීප වෙන්නේ නැහැ. සනීප වෙනවා. ඇයි? අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම රූප කලාප උපදවනවා. ශනයක් ශනයක් ශනයක් පාස රූප කලාප නිපදවනවා. ඒතර සිතේ ප්‍රවෘත්ති අනුව ගන්න ආහාරේ රූප කලාප නිපදවනවා. ඒකනේ ප්‍රතිශක්තිකරණේ අපිට දෙන්නේ ප්‍රතිසක් ශරීරේ ප්‍රතිසක්කරණය වැඩි කරන්න දෙනව නේද? දැන් එතකොට මොකද වෙන්නේ? දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? දැන් එහෙනම් ප්‍රසන්දි විඥාණය වැසගත්තා නාම රූප දෙක ක්‍රියාත්මකයි ආයතන හයක් පහළ වුණා ආයතන හයෙන් පහක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඒකෙ චිත්තක්ෂණ 17ක් ආයස ඒකෙත් තියෙන උපාදට්ටි තිබංග තේරෙනවද එතකොට හට ගන්න එක චිතක්ෂණයයි බිඳිලා අවසන් වෙන එක චිතක්ෂණයයි 49ක් තුල දිරනවා. ওই සියලු රෝග හැදෙන්නේ 49 තුල. තේරෙනවද? ওই චිතක්ෂණ 49 තුල තමයි සියලු රෝග හැදෙන්නේ. ඕනම රෝගයක් හැදෙන්නේ. ඒතකොට රෝගයට ආවිෂ නැවත නැවත හැදෙනවා නැවත නැවත හැදෙනවා නැවත නැවත හැදෙනවා. ඒකට අතර හැදෙන්න බෑ. ඒක නිසානේ සනීප වෙන්නේ. තේරෙනවද? හැබැයි අර අධ්‍යාත්මික සතර මහා ධාතුන් ප්‍රබලණක් ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූපෙන්නේ පාලනය කරන්නේ මේක. ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ කර්මයයි. ඒතර කර්මයෙන් මේක පාලනය කරනකොට එයාව COVID-19 හදලා මරන්න බෑ. විනාශ කරන්න බෑ. නේවි එකේ ඔක්කොම සනීපුණා. ඒ ජීවිතේන්ද්‍රිය රූපය බලවත් ඒගොල්ලන්ගේ. කර්මය බලවත්. තරුණ පිරිස්. ඒතකොට තරුණ පිරිස් වල තව ආයුෂ තියෙන කට්ටියට. එතකොට ඒ සතර මහා ධාතු බලවත්. අර විකෘති වූ සතර මහා ධාතුන් මේකට ඇතුල් වුණාට මේක විනාශ කරන්න බෑ. ඒගොල්ලන් විනාශ වෙලා එයන් අයින් වෙනවා. සනීපයි. ඒතකොට සනීප වුණේ පුජ්‍යලයේද? ආයි සතර මහා ධාතු සම සම තත්වයටපත් කළාද? හ්ම්. එතකොට දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? මේ දිට්ඨි විසුද්ධියේදී ඇති කරගන්න ඕනේ නාම රූප දෙකක්මයි තියෙන්නේ. එහෙනම් එතකොට දැන් ඒ සලායතන ආයතන 6යි. ඒතර පහක් චිතක්ෂණ 17ක් තුල ඉපදෙමිනවා. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? මන ආයතනයත් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? අලුතෙන් අලුතෙන්ම උපදිනවා. උපාදිතටි භංග වශයෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව අවබෝධ වුණොත් සාස්වත දිට්ඨිය අයින් වෙනවා. ඒතර සලායතනට ඒ ආයතන හයක් පහළ වුණා නම් ස්පර්ශයක් සිද්ධ වෙනවා. ස්පර්ශ කියන්නේ නාම ධර්ම. නාම ධර්මයට ආශික චිතක්ෂණේ. හැබැයි එක චිතක්ෂණයක් තුල ඉපද බිඳෙනවා අර ආයතනවල හේතුන්ගෙන් හටගත්ත ඵලයක් හැටියට එක චිතක්ෂණයක් තුල ඉපද බිඳෙනවා හැබැයි වේදනාවට ප්‍රත්‍ය වෙලා විඳීම පස්සපච්ච දැන් එතකොට භවයෙන් භවයට යන පුජ්‍යලේ කාත්මයේ ආත්මයක්ද තියෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බිඳෙන නාම රූප දෙකක්ද තියෙන්නේ වේදනාවටත් අවශ්‍ය චිතක්ෂණයයි ස්පර්ශයේ ඵලයක් හැටියට වේදනාව හටගත්තට වේදනාවට රැඳෙන්න බෑ. එයාටත් ආයශක චිතක්ෂණයයි. ඒ චිතක්ෂණයක් තුළ ඉපදීමක් තියෙනවා, හටගැන්මක් තියෙනවා, ත්‍ිතියක් තියෙනවා, බිඳිලා අවසන් වෙනවා. ඒ කියන්නේ නැවත නැවත රූපాయని දිහා බලන් ඉන්නේ. නැවත නැවත බලන් ඉන්න ඕනේ. නැවත නැවත විඳින්න නම් නැවත නැවත බලන්නම ඕනද නැද්ද? ආ, ඉතින් එහෙනම් ශනයක් ශනයක් පාසා හට ගන්නවද නැද්ද? ඒ විඳීම. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එහෙනම් ඒ වේදනාවට ආයසත් එක චිතක්ෂණේ. හැබැයි තණ්හාවට ප්‍රත්‍ය වෙලා. තණ්හාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා තමයි එයා බිඳින්නේ. ඒතොර තණ්හාව කියන්නේ මොකක්ද? නාම ධර්මයක්. එළෙන සිත නාම ධර්මයක්. වේදනාවේ ඵලයක් හැටියට හටගත්තට එයාට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. නැවත නැවත එළෙනවා. නැවත නැවත එළෙනවා. නැවත නැවත එළෙනවා. නැත්නම් ඒ තමයි සිතේ ස්වභාවය. නැවත නැවත නැවත නැවත ඇලෙනවද? උපාදාන කරනවා. තදින් අල්ල ගන්නවා. තණ්හාපච්චය උපාදානං කිව්ව එකයි. ඒතර උපාදානයට ආශ්‍රිත චිත්තක්ෂණයයි. හා උපාදානයට ආශ්‍රිත චිත්තක්ෂණයක් තුළ ඉපදෙමින්දෙනවා තණ්හාවේ ඵලයක් හැටියට හටගත්තාට ඒක චිත්තක්ෂණයක් තුළ ඉපදෙමින්දෙනවා ආයි කර්ම හදලා. ආයි කර්ම හදන උපාදානපච්චය භව කියන තැන කර්ම භව උප්පති භව. උපාදානයේ නිසා කර්මයි කරන්නේ. ඒ කියන්නේ සිතුවිලි බලවත් වෙනවා උපාදානයේ නිසා. තදින් අල්ලගත්තද සිතුවිලි බලවත් වෙනවා. බලවත් වෙන සිතුවිලි වලට කියන්නේ කර්ම. ඒතර කර්ම. ඒ උපාදානයේ ඵලයක් හැටියට කර්ම හටගත්තට ආයි භවයක් හදනවා. දැන් එතකොට තියෙන්නේ භවයක් හැදුනද පහල කරනවා. ಜಾති. පහල කරාද මොනවද හම්බෙන්නේ? ආ ඒ ටික හොඳයි. මොන භවයට ගියත් ওই ටික තියෙනවද නැද්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දුකයි කිව්වේ. දැන් දුක්ඛාරය සත්‍ය එතන තියෙනවද? ඒක සත්‍යක් ආර්ය සත්‍යක් ඒක වෙනස් කරන්න බෑ. මේ ප්‍රවෘත්තිය මේ විදිහට ගලාගෙන ගියොත් නියත වශයෙන්ම ගිහින් නවත්තන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. දැන් එතන නවත්තලා තියෙන්නේ. මේ භවයේ විතරද නැවැත්තුවේ. අතීත භවවල කොච්චර ගෙනෙල්ලා ওই විදිහට නැවැත්තුවද. එහෙනම් තවදුරටත් මේ ප්‍රවෘත්ති අරගෙන ගියොත් ඊගා භවයටත් වෙන්නේ මොකක්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකේ පවතින දුක උඩ. දුක මතයි මේ ලෝකේ පවතින්නේ. දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අර ආශ්‍රව ධර්මයන් හේවත් චන්දරාගේ හේවත් තෘෂ්ණාවයින් කරන්න. තේරුණාද කිප? පැහැදිලිද? දැන් එහෙනම් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවද? නාම රූප දෙකම? උපදින ස්නේහ නැති වෙනවද? දැන් එහෙනම් මොකේද කැමති? <laughs> කැමති වෙලා වැඩක් නැහැ. එයි. කැමති කියන්නේ ඇලෙනවා කියන එක. ඇලීම අයින් කරපුවාම නිවන. පටිච්ච සමුප්පාදය තුළ ඊටාම ලස්සනට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. හැබැයි නවත්තන්න පුළුවන්. අවිජ්ජායත් ඒවා සෙස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව යම් කිසි කෙනෙකුට නැද්ද? අවිද්‍යාව නැති කලේ චන්දරාගේ හෙවත් ආශ්‍රව නැති කිරීම නිසා අවිද්‍යාවෙන් මිදුණා. එතකොට අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා, ඡාති නිරෝධෝ, ඡාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti අවසන්. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස දුක්ඛදක් මේ දුක්ඛ කන්දස නිරෝධෝ හෝති අවසන් එහෙනම් මොකද්ද නැති කරන්න ඕනේ චන්දරාගය ඒවත් තෘෂ්ණාවයි ආශ්‍රවයි එදා බුදුරජාන් වහන්සේ පාන්දර යාමේ ආශ්‍රව ප්‍රහීන කළා සියලු ආශ්‍රවයන් නේ අපිට තාම එතකොට දැන් මේ භවයේ බෙයිද ආශ්‍රව පව ඒ කියන්නේ චන්දරාගය හේවත් තෘෂ්ණාව තියෙන තාක්කල් ගිහින් අත නවත්තනවා කොහෙද ජරා මරණ ජරා මරණ එයි ජාතිපච්චය ජරා මරණ එහෙනම් ජරා මරණ විතරක් නෙමෙයි ඒ දෙක විතරක් නම් කමන්නේ නැහැ. ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්නීම, අප්‍රියන එක්කීම්, කැමැති දෑ නොලැබීම, අකමැති දේව ලැබි. ඔක්කොම දුක් නේද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ කාර්ය සත්‍යයක්. එතකොට හේතුව ආර්ය සත්‍යයක්. හේතු අයින් කරන්න ඵල නිරෝධයක් තියෙනවා. ඒ නිවනයි. ඒකට ආපු මාර්ගය මං කියවනේ සමාධිසිතින් බණ ඇහුවා නම් ප්‍රඥාව. ඒ සීල සමාධි ඒක කොහෙද තියෙන්නේ? ආර්ය ශ්‍රාංගික. එතකොට ආපු මග කොහෙද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. හරිද? ධර්ම දේශනාව අවසන් කරන්න. පැහැදිලිද කියපේ? දැන් පසුගිය දේශනාවල තියෙන උච්ඡේද දිට්ඨිය අවසන් කරගන්න ආකාරය. එතකොට අද දේශනා කළේ සත්සත දිට්ඨිය. එතකොට දිට්ඨි විසුද්ධි. ඒගාවට තමයි හේතුඵල කියන්නේ. දැන් ඔය හේතුඵල ටිකක් කිව්වා. ඒගාවට කාංකා විතරන විසුද්ධියට එන්නේ. කාංකා විතරන විසුද්ධියදී අපි හේතුඵල පැහැදිලිවම තව දුරටත් අපැහැදිලි කරනවා. මේ හේතුන්ගෙන් මේ ඵල හට ගන්න ආකාරය. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවාද? සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්සාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු Thank you.